අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 540 වසක් මුළුල්ලේ දේශනා කළ 84 දහසක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධහා නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් සාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදුණහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ වෙනිවැල් ගොල්ල දන්කන්ද රත්තොට ලිපිනෙහි පදිංචි අශෝකා දිසානායක උදිත රංගන කුමාරසිංහ රුවන් චාමර කුමාරසිංහ දුලාංජලි ශසිකලා කුමාරසිංහ චාමනී නිරෝෂිනී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 ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්ම සවනේ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේසා රජ්‍ය විසරේ දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්සේ සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ දින්නාහං භික්කවේ න සුප්පතිකාරකං වදාමි කතමේ සංදින්නං මාතුච පිතුච තීති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානං වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටමත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලෝව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ මහත් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණයේ සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පිනතින මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කම බව අපේ බුදුරජාණන් වහන්සේ සක්දෙව් මහරජාණන් වහන්සේ අමතලා දවසක් ප්‍රකාශ කරන්නට යෙදුණා. කෝටි ගණන් දෙවියන් සමග පියාණන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කරලා අහනවා ස්වාමීනි මගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ මොකක්ද? සක් දෙවිඳුනි සියලුම දානයන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි සබ්බ දානං ධම්ම දානං ජිනාති එහෙමයි අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ පිළිතුරේ අපිට කෙනෙකුට ඉඩම කඩම දෙන්න පුළුවන් බත් ටිකක් කෑම ටිකක් ඇඳුමක් පැළඳුම අපට කෙනෙකුට දෙන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලම తాවකාලිකයි. හැබැයි අපිට කෙනෙකුට සංසාරයෙන් එතරට පත්වීමේ මග දානය කරන්න පුළුවන් නම් කොයි තරම් කොයි තරම් ශ්‍රේෂ්ඨයිද ඒක සංසාරයෙන් එතරට පත්වෙනකන් ආන්ගේ කාරණාව පිහිට පිණිස පවතිනවා අද සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ඔබ සියලුම දෙන තමන්ට විතරක් තනියම ධර්ම ශ්‍රවණය කරන්න ඕනෑ තරම් ඉඩකඩ පහසුකම් තිබෙන මොහොතක තමන් විතරක් තනියම ධර්ම ශ්‍රවණය නොකළ බොහෝ දෙනාගේ හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනිය තුලින් රටවාසී ලෝකවාසී සියලුම දෙනාට සද්ධර්මයේ දානය කරන්න කටයුතු සම්පාදනය කරගත්තා. තමන් විතරක් ධර්ම ශ්‍රවණය කරනවා නෙවෙයි තමන් වගේම බණහන සියලු දෙනාටම සංසාරයෙන් එතර යන්න මඟ කියා දෙනවා. එහෙනම් කොයි තරම් අනුකම්පාවක් අපේ හිතේ තියෙන්න ඕනේද? අපි ශ්‍රවණය කරන ධර්මයේම මේ ලෝකේ අනිත්‍ය ශ්‍රවණය කරලා සංසාරයෙන් එතරටපත් වුණා වේ කියලා මහත් වූ ප්‍රාර්ථනාවන් හිතේ ඇති කරගන්න. අපේ පින්නතුන් හැමදෙනාම මේ ඉමක් කොන තෙරක් සීමාවක් පනවන්නට බැරි සංසාර සාගරයේ පිළිබඳව ඕන තරම් ධර්ම ශ්‍රවණය කරලා ඇති. අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න. යම් කෙනෙක් මේ සංසාර සාගරයෙන් එතරටපත් වෙන්න බලාපොරොත්තු වෙනවනම් ඒ අය සියලුම දෙනා ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට කවමදාක්වත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්කමක් හැකියාවක් ඇත්තේම නෑ මහණෙනි කියලයි අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ. එහෙමනම් බණ අහන්නම ඕනේ. හරියටම බණ අහන්න ඕනේ. අනිවර්ණ කියන සූත්‍රේ අපේ භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළ ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තබාගෙනම ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මොකද්ද මේ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වෙදී දියුණු වේවා මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ පියාණන් වහන්සේ අපට කියලා දුන්නා. ආන්ගේ මහත් වූ බලාපොරොත්තුෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරමු. මේ සද්ධර්ම දානයේ කුසල කර්මයේ ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දිශාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පිනතුනි අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්ත ගාථා රත්නිය තමයි මං ඉහෙතදි සඳහන් කළේ. මාතෘ පේතෘ ගුණ සූත්‍රයේ අපි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළා. දෙමව්පියන්ට සැලකීම පිළිබඳවයි අපි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ මේ දේශනාවෙන්. දෙමව්පියෝ කියන්නේ කවුද? ඒගොල්ලෝ මොන වාගේ බලාපොරොත්තු තියන අයද? දරුවන් වෙනුවෙන් කොයිතරම් ජීවිතේ කැප කරනවද? දෙමව්පියන්ට සලකන්නේ නැති අයට මොනවද ලැබෙන්නේ? දෙමව්පියන්ට සලකන අයට මොනවද ලැබෙන්නේ? සැබෑවටම අපි දරුවෝ වෙනවද? මේ කාරණා ටිකක් අපි සාකච්ඡා කිරීම හරි වටිනවා. මොකද අද දෙමව්පියන්ට සැලකීම කියන එක ඒ තරම්ම බොහෝ දෙනෙක් දන්නේ නැති නිසා. දෙමව්පියෝ කියන්නේ කවුද කියලාවත් හඳුනන්නේ නැති අය මේ ලෝකේ ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ දෙමව්පියන් පිළිබඳව අපට කියලා දුන්නේ මොනවද? ඒ කාරණාත් වලින් තවත් තවත් තවත් ඔප්පු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නම් ඔබේ මගේ නිවන වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ කියන එක. ඔබේ මගේ නිවන වෙනුවෙන් අපිට සංසාර සාගරයෙන් ඉතරට යන්ඩ බුදුරජාණන් වහන්සේ හරියට වෙහිස වුණ අපිට පවසිද්ධ කරගන්න පුළුවන්න පව් සිදුවෙන මුල් වහලදාන්ඩ ඒ හැටි වහලදාන හැටි අපේ බුදුරජාණන් වහන්සේ ඉතාම සිව්ම අපට කියල දුන්නා අපි දෙමව්පියන් පිළිබඳව ටිකක් දැනගමු. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙන්නාහං භික්කවේන සුප්පති කාරකං වදාන. මහණෙනි දෙන්නෙක් ඉන්නවා මේ ලෝකේ කවම දාකවත් සලකලා ඉවර කරන්න බැරි. න සුප්පති කාරකං වදාන. දෙන්නෙක් ඉන්නවා. කතමේ සං දෙන්නම්. කවුද ඒ දෙන්න? මාතුච් පිතුච් අම්මයි තාත්තයි පින්සිනි දෙමව්පියන්ට සැලකීම පිළිබඳව කාරණා බොහෝයි මේ මාතෘ පේතෘ ගුණ සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. උපමාව නම් පුංචි. හැබැයි උපමාව ඇතුලේ හැංගිලා තියෙන ධර්ම කාරණා රාශියයි. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එක දරුවෙක් තමන්ගේ මේ උරපත්තේ එක උරපත්තක අම්මව අනිත් උරපත්තේ තාත්තව මෙහෙම තියාගෙන අවුරුදු 100ක් තමන්ට පුළුවන් හැකි ප්‍රමාණය සත්කාර අප උපස්ථාන සියලුම කාරණා සිද්ධ කරනවා අපේ පින්නතුන්ට හිතන්න පුළුවන් උදාහරණයක්ද මේක. අවුරුදු 100ක් අම්මයි තාත්තයි උර දෙපැත්තේ ඉන්නවා කිව්වහම බිමින් නම් තියන්නේ නෑ. අම්මලගේ අම්මයි තාත්තයි කෑම කන්නේ නේ උර දෙපැත්තේ උඩ ඉඳගෙන. බිමින් තියන්නේ නෑ. වැසිකිලි කැසිකිලි කරගන්න අවස්ථාව ආපුහම ඒව සිද්ධ කරන්නෙත් මේ පිට උඩ. මේ ශරීරය උඩ. මේ දෙවුරු උඩ ඉඳි. නිදාගන්න ඕමනාව ලැබුණහම ඒවක් කරන්නෙත් මේ උරද පැත්තේ ඉඳි. කොයි තරම් දුර යන්න ඕනද ගමනක් යන්න ඕන වුණහම ඒ දරුවා උඩ තියාගෙන යන්න ඕනේ. මෙහෙම කරන්න දරුවෙකුට පුළුවන්ද? එක දවසක් දවසක් නම් කමක් නැහැ. දවස් 3ක් 4ක් නම් කමකුත් නැහැ. සතියක් නම් කමකුත් නැහැ. අවුරුදු 100ක් කිව්වහම අපට ඒක කරන්න පුළුවන්. සඳහන් කළා මෙහෙම උපස්ථාන කරනවා එක දරුවෙක් අවුරුදු 100ක්. එහෙම උපස්ථාන කරලා අවුරුදු 100ක් ගියපු තැන දෙමව්පියන්ගේ ණය බරින් මං නිදහස් වුණානේ කියලා සතුටු වෙලා අම්මවයි තාත්තවයි බිමින් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ආන්ගේ දරුවන්ට කිව්වේ මොකද්ද? මෙච්චර අවුරුදු 100ක් අප උපස්ථාන කරලත් අම්මට තාත්තට ඔයගොල්ලෝ දෙමව්පියන්ට සැලකුවේ නෑ කියලා. එහෙනම් හිතන්න. මෙච්චර අප උපස්ථාන වටෙන් කරලත් දෙමව්පියන්ට සැලකුවේ නැහැ කියලා කිව්වා. මේ කියන්නේ දෙමව්පියන් ණයින් නිදහස් වෙන්න බෑ කියලා. හැබැයි දෙමව්පියන් ණයින් නිදහස් වෙන්න බැරිමද? බෑ වෙන්න බෑනේ. පුළුවන් වෙන්න ඕනේ. මේ සඳහන් කරන්නේ ඒ ණයින් නිදහස් වීම ඊටාම අමාරුයි කියලා. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙමෝපියන් අයින් නිදහස් වෙන ක්‍රමය. ඒ ක්‍රමීටමයි අපේ බුදුරජාණන් වහන්සේ දෙමෝපියන් අයින් නිදහස් වුණේ. තමන් වහන්සේ සම්මා සම්බෝධිය ලබාගෙන තමන් වහන්සේ අවබෝධ කරගත්ත පරම සත්‍යයේ ගැඹුරුතම කොටසට කියන්නේ අභිධර්ම පිටකේ. තවතිසාවට ගිහිල්ලා සක්වලවල් දහදාහක දිව්‍ය රාජයන් වහන්සේලා එකතු වෙනකොට තුම් මාසයක් පුරාවටම සාමුක්කංශික දේශනාව නොනවත්වා බණ කිව්වා. එක දිගට කඩා හැරෙන දියැලක් වගේ අතුරක් පතුරක් සිදුරක් නතර වීමක් නෑ. තුම් මාසයක් බණ කියලා. තමන්ගේ අම්මා මාතෘ දිව්‍ය රාජ්‍යව සෝවාන් ඵලෙ පිහිටුවා. කෝටි ගණන් දෙවියන් සංසාර සාගරයෙන් මිදෙව් සංකස්ස පුරේට මනුස්ස ලෝකෙට වැඩියා. මහා මායා දේවිය සංසාර සාගරයෙන් එතටපත් කළා. තාත්තා කාලුදායි මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල මතක් කරනවා. ස්වාමීන් ඔබ වහන්සේගේ තාත්ත බොහොම අමාරුවන්ගින්නේ. ඔබවහන්සේව දකිින්ට හරී කැමති ස්වාමිණී දකිින්ට යමුණේද භාග්‍යතුන් වහන්සේ නිහඬයි. භාග්‍යතුන් වහන්සේ වඩින ගමන් මාර්ගය ගාථා 500කින් කිඹුල්වත් නුවර තියෙන අසිරිය පිළිබඳව කාළුදාය මහරහතන් වහන්සේ මග වර්ණාවක් සිද්ධ කරනවා. ඒක අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. මම තාත්තව දකින්න යනවා. පිය මහ රජුරුවන්ව දකින්න යන. එහෙම කියලා. සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා සමග තාත්තව දකින්න යන ගමන දකුණු සිරිපා මණ්ඩලයේ යම් තැනක ඔසෝලා මේ මහ පොළවේ තබනකොට මේ මහ පොළොව වෙවුලන්ට පටන් ගන්නවා කියලා සඳහන් කරනවා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබාගත් මහ බුදුරජාණන් වහන්සේ තාත්තව දකිින්ට යනුවනි කියලා. මේ මහපොලොව වෙවුලුනෝ කියලයි සඳහන් කරන්න. මොකද මහපොලොවත් ඒක දරාගණ්ඩ බේ. බුදුරජාණන් වහන්සේ තාත්තව දකිින්ට යනවා. තාත්තව දකිින්ට යනකොට රජ්ජුරුවන්ට ආරංචේනවා පුතා දැන් මෙතන ඉන්න මෙතන ඉන්න මෙතන ඉන්න කියලා. ආපු හම ඇදේ නිදගෙන නැගිටිනවා. නැගිටලා ඉස්සෙල්ලාම පේන්නේ. පයාණිය පැත්ත දිහා බැලුවොත් ආනන්ද ස්වාමීන් වහන්සේ. පයාණිය පැත්තෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ. මේ වෙන කාවවත් නෙමෙයි හොයන්නේ. Tamange ලේන් ජාතක වෙච්ච මගේ පුතා කෝ කියලා. ලෙඩ ඇඳ දෙපැත්ත බලනකොට සඳහන් කරන සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා ඉන්නේ. සතුටු වෙනවා මගේ පුත්‍ර රත්නයේ ළඟ වැඩින් අග්‍රශ්‍රාවකව ඇවිල්ලා මාව හම්බ වෙන්නේ. නමුත් හොයන්නේ අග්‍රශ්‍රාවකින් වහන්සේලා නෙවෙයි බුදුරජාණන් වහන්සේ. හිස හොරෝල හරවල උඩබැලි අතට බලන බලනකොට සූර්ය මණ්ඩලයේ ඉහ මස්තකයේ පිහිටියා වගේ චන්ද්‍ර මණ්ඩලයේ ඉහ මස්තකයේ පිහිටියා වගේ තමන් වහන්සේගේ තමන්ගේ ලේ ධාතුවෙන් උපන් තමන්ගේම පුත්‍ර රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉහානේ පැත්තෙන් වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. කොයි තරම් සතුටක්ද තාත්තා සුවපත් වේවා ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදේ කොයි තරම් බරපතල වුණාද වයෝ වෘද්ධ ස්වභාවයට පත් වෙලා ඉඳපු සුද්ධෝදන මහරජුරෝ තරුණ කෙනෙක් බවට පත් වුණා වගේ මහ ජව සම්පන්න ශක්තියක් ඇති වුණා. දින ගණනාවක් තිස්සේ බණ කිව්වා. තාත්තේ දැන්වත් මේ දිරලා දිරලා දිරලා ගිහින් තියෙන මේ ශරීරයේ තියෙන ඇල්ම අතහරින්න ඕමනාවක් නැන්ද? තාත්තේ දැන්වත් මේ දිරලා දිරලා ගිහින් තියෙන ශරීරයේ තියෙන ඇල්ම අතහරින්න තාත්තේ. එහෙම ධර්ම දේශනා කරලා අවසානම ප්‍රතිඵලයේ රහත් බෝධිය ලැබලා දුන්නා. ලෙඩ ඇඳේ ඉඳපු තාත්තා. ලෙඩ ඇඳින් නැගිටලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ඒ ලෙඩ ඇඳේදීම පිරිනුවම් පෑවා. අපේ බුදුරජාණන් වහන්සේට තව අම්මා කෙනෙක් ඉන්නවා. මොකද හැදුමවයි වැදුමවයි දෙන්නෙක් නේ. හැදුමව සෝවන් කළා. තාත්තව රහත් කළා. ඊළඟට ඉන්නවා. ගෝතමිය. ප්‍රජාපති ගෝතමිය. ඇයට සංසාරයෙන් එතර යන්න මඟ කියලා දෙනවා. ඒ කොහොමද? භික්ෂුණී ශාසනය ආරම්භ කරපුවාම මේ ශාසනය ආයුෂ අඩු වෙනවා කියලා සඳහන් කළ අවුරුදු 500කින්. නමුත් භික්ෂුණී ශාසනය ඇති කරලා අෂ්ට ගරු ධර්ම පිළි අරගෙන මේ භික්ෂුණී ශාසනය ආරම්භ කරවල ඈතුළු කාන්තාවන්ට ලෝක සම්මා සම්බුද්ධ ශාසනය පැවිද්ද ළඟා කරගන්න ඉඩකඩ පහසුකම් සලසලා දුන්නා. ඒ කාන්තාවන්ට පැවිද්ද ආරම්භ වුණ තැන. ඇයත් රහත් බෝධිය ළඟා කරලා දීලා සංසාර සාගරයෙන් එතරටපත් කළා. විශාල අවුරුදු ප්‍රමාණයක් ජීවත් වෙලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න එනවා. බොහෝම වයෝවෘද්ධ. ළඟට ඇවිල්ලා මතක් කරනවා ස්වාමීනි මම පිරිනුවන් පාන්න අවසර ගන්නයි ආවේ. ඊට කලින් මට අවසර දෙනවා නම් වචනයක් දෙකක් මට කතා කරන්න අවසර දෙන්න. අවසර දුන්නා. මතක් කරනවා ස්වාමීනි මම ඔබ වහන්සේගේ අම්මා. මගේ අක්කා නැතුව ගියපුහම කලුරිය කරපුහම මගේ රතු පාට ලේ ටික සුදු පාට කිරි බවට පත් කරලා මං ඔබ වහන්සේට පෙව්වා මගේම දරුවට වගේ මගේ ආදරණීය පුතා නන්දව කිරිමවුරුන්ට දීලා ස්වාමීනි පුංචි කාලයේදී ඔබ වහන්සේට මගේ අතින් රෙදවීමක් හෝ වුණා නම් අනේ ස්වාමීනි මට සමාව වෙන්න කිව්වා. ඔබ වහන්සේ කුමාරයා අවදී රන්තලියට බට්ටික දාලා ඔබ වහන්සේට මං කවනවා. එහෙම කවනකොට ඔබ වහන්සේට බත් පිඬක් කවනකොට මමත් බත් පිඬක් කෑවා. මගේ අතේ තිබුණ බට්ටික උබහන්සේට කවන ගම මමත් බත්පිඩක් කනකොට ඒ බත්පිඩ මගේ ඉඳුල් ටිකයි මං ඔබහන්සේට එකතු කරලා කැවේවි. ස්වාමීණී එදා මම දැනන් හිටියේ නෑ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ඔබහන්සේ වෙනවා කියලා. අනේ ස්වාමීන් මගේ අතින් වරදක් වුණානං සමාවෙන්ට. පුංචි කාලයේදී කෙලිසෙල්ලම් කරන අවදී ඔබ වහන්සේට විහිළුවකට හරි මම බැන්නනම් ගැහුවන මට සමා වෙන්න ස්වාමීනි. එහෙම කියලා සමාව ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමාව දෙන්න වැරද්දක් තියෙන්න එපායි. සමාව දෙන්න වැරද්දක් නේ. ස්වාමීනි මාගේ මේ අවසාන ඉල්ලීමයි ඔබ වහන්සේගේ සිරිපා මණ්ඩලයට අත තබලා වන්දනා කරලා අවසර අරගෙන මට පිරිනුවම් පාන්න අවසර දෙන්න ස්වාමීනි කියලා අවසර ඉල්ලුවා. භාග්‍යවතුන් වහන්සේ සිරිපා මණ්ඩලයේ ඉදිරියට දික් කරනවා. ඇඟිලි තුඩු වදින නොවදින ගානට අත තබලා මගේ ස්වාමීනි මේ මගේ අවසාන වන්දනාවයි. එහෙම මතක් කරලා ඒ වන්දනාව සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියත් පේන්නේ නැති වෙනකන් පිටු නොපා පිටිපසින් පිටිපස්සට යන. එහෙම ගිහින් නැවත වන්දනා කරලා පිරිනොම් පාන. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා තමයි මේ ආදාහන සිද්ධ කරන්න කටයුතු යොදන්නේ. තවත් භික්ෂුණීන් වහන්සේලා 500ක් එක පරිනිර්වාණය කරන්නේ. මේ සඳහන් කළේ අපේ බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට සලකපු හැටි. තාත්තගේ චිතකයේ පිටිපස්සේ ආදාහනය කරන්න භාග්‍යතුන් වහන්සේ වඩිනවා. භාග්‍යතුන් වහන්සේලා කවම දාක්වත් පසු ගමන් කරන්නේ පෙරමයි ගමන් කරන. ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරන ආනන්ද මම මේ තබන තබන පේවරක් පියවරක් ගානෙම මම කල්පනා කරන්නේ මගේ තාත්තගේ අනන්ත ගුණ සමුදායයි ආනන්ද කියලා මතක් කරනවා. එහෙමනම් අපට දරුවෝ විදිහට දෙමව්පිය ණය බැරින් නිදහස් වෙන්න ක්‍රමී තමයි ඒ විදිහටම දේශනා කළේ. දෙමව්පිය ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් නොකරන දෙයක් නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ව වෙන කාටවත්ම සමකලේ නෑ එක්කම එක්කෙනාටයි සමකලේ. ඒ කාටද? මහා බ්‍රහ්මයාට. වෙන කාටවත් සමකලේ මහා බ්‍රහ්මයට ඇයි සමකලේ? මහා බ්‍රහ්මයා ළඟ තියෙන ගුණ සිව් බඹ විහරණය අම්මයි තාත්තයි ළඟ තියෙන. අම්මටයි තාත්තටයි කියන නම් පුබ්බ දේව පුබ්බචරිය ආහුනේය මෙහෙම අම්මටයි තාත්තටයි නම් තියෙන. තමන්ගේ දරුවන්ගෙන් වැඳුම් ලබන්න සුදුසු. පූජාවන් ලබන්න සුදුසු. සිව් බඹ විහරණයන් තුළින් තමන්ගේ දරුවන්ට සෙනෙහස පපා මේ ලෝකයේ සක්විති රජවරුන් කරවණ්ඩයි දෙමව්පිය වෙහෙසෙන්නේ. දරු සෙනෙහස පිළිබඳව කොයි තරම් දෙමව්පියන් ළඟ තියෙනවද? සොද්දෝදන මහරජුරුව ඒක සඳහන් කරනවා. රාහුල කුමාරයව පැවිදි කරපු වෙලාව. ස්වාමීනි මම මේක කොහොම වාවන්නද? කොහොමද මම මේක දරාගන්නේ? අඬාඩ බුදුරජාණන් වහන්සේ ළඟට එවිත් කිව්වේ. මම ඔබ වහන්සේගෙන් පස්සේ නන්ද කුමාරයා පිළිබඳව බලාපොරොත්තු වෙන් හිටියා. ඔබ වහන්සේ නන්ද කුමාරයාවත් එක්කන් ගිහින් පැවිදි කළා. ඔබ වහන්සේ සක්විති කරන්න බලාපොරොත්තු වෙනකොට ඔබ වහන්සේකට පිටුපාලා ගිහින් පැවිදි වුණා. කොහොමද මං මේක ඉවසන්නේ ස්වාමීනි? නන්ද කුමාරයව පැවිදි කරගත්තාම මුළු මාලිගාව පුරාවටම කෙලිස් හෙල්ලෙමින් ජීවිතය ගත කරලා කිරිස් සුවඳ හැමහම ඉඳපු රාහුල කුපුංචි කුමාරයව ඔබ වහන්සේ එක්කරගෙන ගියා ඔබ වහන්සේ නැති අඩුවේ රාහුල පුංචි කුමාරය දිහා බලන් මං සැනසුණා නමුත් ස්වාමිනී ඇයි මට මෙහෙම කරන්නේ ඇයි මටත් නොකියා රාහුල කුමාරයව පැවිදි කළේ ස්වාමීන් ඒ වෙලේ මතක් කරන්නේ දරුසෙනහස කොයි වගේද කියලා. පුත්ත ප්‍රේමං බන්ති ස්වාමීනි දරුසෙනහස ධාරක ප්‍රේමයේ හරියට කොයි වගේද? මේ සුද්ධෝදන මහරජතුමා භාග්‍යතුන් වහන්සේට කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා නෙවෙයි. සුද්ධෝදන මහරජතුමා ආණ්ඩාණ්ඩ බුදුරජාණන් වහන්සේට කියනවා. චවින් චෙත්වා චවින් චින්දති ස්වාමීනි මේ හැමට උඩින් තියෙන සිවිය. ඒ සිවිය සූරලා අරගෙන කොහෙන් සූරලා අරගෙන කෑල්ලක් අරගෙන ඇහුවත් සිවිය උඹ වැඩි පුරාදරේ කාටද කියලා පිළිතුරු දෙන්නේ මගේ දරුවන්ට කියලායි ස්වාමීනි. චම්මන් චෙත්වා චම්මන් චින්දති. සිවිය සිදුරු කරගෙන හැමට බහිමු. හැම කෑල්ලක් සූරලා අරගෙන ඇහුවොත් කොහෙන් හරි හැම උඹ වැඩිපුර මාදරේ කාටද කියලා පිළිතුරු දෙන්නේ මගේ දරුවන්ට කියලා කියලා සඳහන් කරනවා. මන්සං චිත්වා මන්සං චින්තති. ස්වාමීනි මුළු ශරීරෙම වැහිලා තියෙන මස් කෑලි කෑලි වලට කපලා එක කෑල්ලක් කොහෙන් හරි අරගෙන ඇහුවොත් එහෙම මස උඹ වැඩිපුර මාදරේ කාටද කියලා මගේ දරුවන්ට කියලා පිළිතුරු දෙන්න කිව්වා. නහාරුං චිත්වා නහාරුං චින්දති. නහරවැල් 900ක් මේ ශාරීරියේ පුරාවට තියෙනවා කියලා සඳහන් කළා. ඒ නහරවැල් 900 කෑලි කෑලි වලට කපලා එක කෑල්ලක් අරගෙන ඇහුවොත් නහර උඹ වැඩිපුරම ආදරේ කාටද කියලා. පිරිතුරු දෙන්නේ මගේ දරුවන්ට කියලා සඳහන් කළා. අට්ටිං චෙත්වා අට්ටිං චින්දති ඇටකටු 300ක් මේ ශරීරයේ පුරාවටම තියෙනවා. අබෑට ප්‍රමාණයට සුන්සහල් ප්‍රමාණයට කඩලා කෑල්ලක් කරගෙන ඇහුවොත් ඇටකටුව උඹ වැඩිපුර මාදරේ කාටද කියලා මගේ දරුවන්ට කියලා පිළිතුරු දෙන්න කියලා සඳහන් කරනවා. අට්ටි මිජ්ජා ඇටත් හිඳගෙන ඇට මිදුළු වලින් ඇහුවොත් සූරල අරගෙන ඇට මිදුළු උඹ ආදරේ කාටද වැඩිපුරම මගේ දරුවන්ට කියලා පිළිතුරු දෙන්න කියලා සඳහන් කළා. පුත්ත පේමං බන්තේ ස්වාමීනි මේ තමයි දරුසෙනියසේ මේ තමයි දරුසෙනයාච. මේ තමයි දරුදුක. මේ සුද්දෝදන මහරජ්ජුරු දරුසෙනයාස පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේට මතක් කරපු හැටි. එදා තමයි අපේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහරජ. ඔබේ ඉල්ලීම මම අනුමත කරනවා. කිසිම දවසක මේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය දෙමව්පියන්ගෙන් හෝ වගකිය යුත්තන්ගේ අවසරයක් නැතිව කිසිවෙකු පැවිදි කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා ආඥාවක් නිකුත් කළා. එදා පටන් තමයි කෙනෙක් පැවිදි කරන්න යනකොට අහන්නේ දෙමව්පියන්ගෙන් අවසර තියෙනවද? වගකිය යුත්තන්ගේ අවසරයක් තියෙනවද? ඒ සුද්ධෝදන මහරජුරුවන්ගේ ඉල්ලීම නිසා. දෙමව්පියන්ට සලකන අයට අභිවෘද්ධියක්මයි වෙන්නේ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. දෙමව්පියන්ගේ ණයින් නිදහස් වීම ලෙහෙසිද? දෙමව්පියන්ගේ ණයින් නිදහස් වෙන්න මොනවද කරන්න ඕන? දෙමව්පියෝ මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අපිව මේ ලෝකයට පෝෂණය කරපු එකම ඇති මේ ලෝකයට උපද්දපු එකම ඇති දෙමව්පියන්ට අපි සැලකන්නේ. සමහර දරුවෝ දෙමව්පියන්ගෙන් අහනවා උඹලා අපට මොනවද දුන්නේ? හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ මොනවත් දෙන්න ඕනේ දුන්න එකම දේ තමයි ජීවිතය දානය කළා. තිබ්බේ නැද්ද හොරෙන් අරගෙන මරලා දාන්න. වහ බීලා බේත් බීලා කුසේ ඇතුළෙම මරලා දාන්න තිබුණා. තාත්තා බැරි වෙලාවත් කිව්වොත් උඹේ කුසේ ඉන්න ওই දරුවා මට ඕනේ නැහැ කියලා. අම්මා මොනව කරන්නද? මට උඹේ එපා උඹේ දරුවත් එපා කියලා දාලා ගියොත් ඒ අම්මා මොනව කරන්නද? හැබැයි දෙමව්පියෝ එහෙම කළේ තාත්තට හොරෙන් අම්මට තිබුණ දරුවව මරලා දාන්න. ඒක කරිත් නෑ. විෂ බෙහෙත් කලවම් කරලා හොරෙන් හරි මරලා දාන්න තිබුණා. එහෙම කරිත් නෑ. ධර්මයේ එහෙම කාරණා ඕන තරම් තියෙනවා. ඕන තරම් කාරණා එහෙම සඳහන් කරලා තියෙනවා. පිනතුනි දෙමව්පිය ඔබට මට ජීවිතයේ දානය කරපු එක ඇති කියලායි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ලෝකේ විශාලතම දානමේ අබේ දානමේ කුසල කර්මයක් සිද්ධ කරගත්ත දෙන්න තමයි අම්මයි තාත්තයි කියන්නේ. එයි අම්මගේ තාත්තගේ ජීවිතේ දරුවන්ට දන් දුන්නා. ඒක දන්නේ නැති දරුවෝ අකෘතඥ වෙලා අම්මටයි තාත්තටයි සලකන්නේ. දෙමව්පියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මහලු අපව පෝෂණය කරත්වා. අවශ්‍ය දේවලින් අපට සලකත්වා අප පෝෂණය කරත්වා. කුල පරම්පරාව සහ උරුමේ රකිත්වා අප මලකල්හි අපට පින් දෙත් මෙන්න මෙහෙම අහිංසක බලාපොරොත්තු ටිකක් තමයි අම්මටයි තාත්තටයි තියෙන්නේ. ඒ අහිංසක බලාපොරොත්තු සමෘද්ධිමත් කරවන්න බැරි තරු කොයි තරම්නම් අකෘතඥයිද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. දවසක් මහානාම රජුරවන්ට මහානාම රජතුමනි මව්පියන්ගේ අනුකම්පාව ලබන දරුවට කවම දාකවත් පිරිහීමක් ලැබෙන්නේ මව්පියන්ගේ අනුකම්පා ආශිර්වාදයේ ලබන දරුවෙක් ඉන්නවනම් ඒ දරුවන්ට දියුණුවක් විතරමයි වෙන්නේ. එහෙනම් දැන් හිතෙන්නේ නැද්ද? ඇයි අපි හැමදාම ගමනක් යන්න කලින් හෝ තමන්ගේ අම්මව තාත්තව වන්දනා කරන්න කියලා? ආශිර්වාද ලබා ගන්නට. මහත් වූ කරුණාවෙන් මගේ පුතා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අම්මල තාත්තල කරන ආශිර්වාදේ කොයි තරම් වටිනවද? එහෙනම් මහා නාම රජුරවන්ට ඒ කාරණාව සඳහන් කළේ. පිළිතුරේ සඳහන් කරනවා දෙමව්පියන්ට සලකන දරුවන්ට උත්තම වූ මහ සත්පුරුෂයන් වහන්සේලාගේ අනුකම්පාව. උත්තම වූ මහා ආර්යයන් වහන්සේලාගේ විශේෂ අනුකම්පාව ලැබෙනවා කියලා. සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් වහන්සේලාද බුදුරජාණන් වහන්සේලාද පච්චේක සම්බෝධිය ලබාගත් උත්තමයන් වහන්සේලාද බ්‍රහ්ම රාජීන්ද දිව්‍ය රාජීන්ද අනුකම්පා කරනවා ආරක්ෂා කරනවා කියලා සඳහන් කරනවා සඳහන් කරලා තියෙනවා මේ චාතුර් මහා රාජික දෙවිවරුන් විසින් මහා සාගරයට අධිපති දෙවගණක් පත් කරලා තියෙනවා. ඇයගේ නම මණිමේකලා. ඇයි ඇයව පත් කරලා තියෙන්නේ? ඒක සඳහන් කරනවා. දෙමව්පියන්ට සලකන වැඩිහිටියන්ට ගරු කරන උතුමන් පොදන රත්නත්‍රේ සරණ ගියපු සිල් රකින්න කෙනෙක් මහා සාගරෙහි අනතුරකට එහෙමපත් වුණු ඒ අනතුරින් මුදවන්න ඇය උපත් කරලා තියෙන්නේ එහෙමනම් හිතන්නකො දෙමව්පියන්ට සැලකීම් කොතනද තියෙන්නේ අපේ ශාසනයේ දක්ෂින ශ්‍රාවකයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා. ස්වාමින් වහන්සේලත් එක්ක මුල් කාලේ හරි තරහයි. ඇයි? පුතා වෙක්කන් ගිහින් පැවිදි කරපු නිසා. පිරිනුවන් පාන්නේ කොහෙද සාරිපුත්ත කියලා බුදුරජාණන් වහන්සේ අහනකොට මතක් කළා. ස්වාමීනි පිරිනුවන් පාන්න කලින් අම්මට ගිහිල්ලා බණ කියලා. අම්මව සෝවාන් කරලා මම පිරිනුවන් පානවා. බොහොම අගෙයි සාරිපුත්ත කියලා අවසර දුන්න. පුංචි කාලේදී හදා වඩා ගත්තකමට ණය මුදලක් අරගෙන ණය පියවනවා වගේ ළඟට ගිහින් බණ කිව්වා. බණ කියවල සෝවාන් කෙරෙව්වා. සෝවාන් කරවලා මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවා. අම්මගේ තාත්තගේ ණයෙන් නිදහස් වෙන්නේ කොහොමද? සඳහන් කරනවා. දුස්සීල දෙමව්පියන්ව සීලවන්ත කිරීමෙන් ප්‍රඥාව නැති දෙමව්පියන්ව ප්‍රඥාවන්ත කිරීමෙන් ලෝභ දෙමව්පියන්ව ත්‍යාගවන්ත දානීය හුරුපුරුදු කිරීමෙන් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රාවන් වල යෙදවීමෙන් රත්නත්‍රය සරණ කරගෙන සංසාරයෙන් ඈතර යන්න උපකාර කිරීමෙන් දරුවන්ට පුළුවන් දෙමව්පියන්ගේ ණයබරින් නිදහස් වෙන්න. යම් දරුවෙක් අම්මට තාත්තට වැරැද්දක් කළා නම් අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ හැකි ඉක්මනින් ඒ දරුවෝ දෙමව්පියන්ගෙන් සමාව ගන්න කියලා. ඇතැම් අය අම්මා කියලා කතා කරන්නේ නැතුව මෑණියනි කියලා කතා කරන්නේ නැතුව අම්මේ ඔයා කියලා කතා කරන අහන්න අවස්ථාවක් ලැබෙනවා. ඔයා කියන එකත් ගැලපෙන්නේ නැහැ කියලා සඳහන් කළේ. තාත්තා පියාණෙනි කියලා කියන්නේ නැතුව ඇතැම් විටකදී අද කාලේ පියාණෙනි කියන වචනේ කිව්වොත් තාත්තා කියලා කිව්වොත් අපච්චි කියලා කිව්වොත් ඒක විහිළුවකටත් ගන්න අවස්ථාවකට පේන්න ලැබෙනවා. හැබැයි සඳහන් කළේ ඒ ගෞරවාන්විත නිසි ගෞරවය දීලා කතා කරන්න කියලා. යම් දරුවෙක් දෙමව්පියන්ට වැරදි කළා නම් සමාව ගන්න කිව්වා. ඒ දෙමව්පියෝ ජීවතුන් අතර නැතිනම් මැරිලා නම් මැරිච්ච මලමිණිය ළඟට ගිහිල්ලා වැඳලා මගේ තාත්තයා මේ සමාව ගන්න කිව්වා. සමාව දෙන්න කියලා. එතනත් නැතිනම් මිනිය වලදාලා තියෙන ඇටකටු ගොඩ ළඟට හරි ගිහිල්ලා වැඳලා සමාව ගන්න ඕනේ මගේ තාත්තේ මගේ අම්මේ මං වැරදි කළා මට සමාවෙන්න කියලා. එතනත් ඇටකටු නැතිනම් රත්නත්‍රේ වන්දනා කරලා හෝ චෛත්‍ය මහ බෝධින් ආදී වන්දනා කරලා හෝ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරලා සමාව ගන්න ඕනේ මගේ අම්මේ තාත්තේ දෙමව්පිය ගුණ නොදැන මං හරියට පව් කළා මට සමාවෙන්න කියලා. එහෙම සමාව ගන්න ඕනේ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එමනම් මේ සඳහන් කළේ දෙමව්පියන් පිළිබඳ අපේ ඇඟේ දුවන ලේ තියෙන එක රජ කෙනෙක් අග්බෝ මහරජතුමා මේ ලංකාවේ රජ කරපු. කොහොමද රජකම් කරේ? රජෙක් කියන්නේ කොයි තරම් කාර්ය බහුලයිද? තමන්ගේ අම්මා තමන්ගේ අම්මට තමන්ගේ අතින්ම කවන අම්මව තාත්තව පෝෂණය කරනවා. අම්මව තාත්තව තමන්ගේ අතින්ම නහවෙනවා. රාජ සභාව ඉවර වෙලා නිදාගන්න යන්න කලින් කොයි තරම් වෙහෙස මහන්සි වුණත් අම්මා තාත්තා ළඟට ඇවිල්ලා සිරිපතුල්ලුවට අත තියලා වන්දනා කරලයි රැයට යන්නේ නිදිහනට සැතපෙන්න. Taman කණ්ඩ කලින් අම්මා තාත්තා කාලද බීලද බෙහෙත් ඖෂධයන් වලින් පෝෂණය කරනවා. අපි එහෙම જાතිය. එහෙව් ගුණදම් හුරු පුරුදු වෙලා හිඳපු අපි අද දෙමෝපියම් පිළිබඳව දන්නවද? මේ කාරණා බොහොම ගැඹුරින් හිතන්නේ මේ ලබාපු දුෂ්කර මනුෂ්‍ය ජීවිතේ සඳහන් කළා යක්ෂයින් නපුරු බලවේගවත් හිංසා පීඩා කරන්නේ නැහැ කියලා අම්මට තාත්තට සලකන දරුවන්ට ජාතක පාළි ඒක හොඳින් සඳහන් කරලා තියෙනවා. එහෙමනම් ධර්මදේශනව අවසන් කරන්න කාලය ලඟ වෙන නිසා අපි අදට ධර්ම කාරණා සාකච්ඡා කරන එක සීමා කරමු. පින්තුනි මෙහෙම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දෙමව්පියන් පිළිබඳව සඳහන් කළා. දෙමව්පියන්ව සතුටට පත් කරන්නේ නැති අසතුටට පත් කරන දරුවන්ගේ සියලු යසයිසුරු දෙමව්පියන්ගේ හිතේ ඇති කරන ගින්න විසින් දවල පුච්චල දානවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. දෙමව්පියෝ දුකටපත් කරන දරුවන්ගේ සියලු යසයිසුරු සියල්ල විනාශයටපත් වෙනවා විතරක් නෙවෙයි මැරුණ ගමන් නිරේ ඉපදෙනවා කියලා සඳහන් කළා. අපායෙහි ගමන් කරනවා. ඔබ සියලු දෙනා තමන්ගේ දෙමව්පියන්ට සලකලා මේ කාරණා අනිත් අයටත් කියලා දීලා. එහෙ මුදුරෙන් තබාගෙන දෙමව්පියෝ සලකමින් ඒ අයටත් සංසාරයෙන් එතෙර යන්න උපකාර කරලා ඔබත් මමත් මේ ලෝකෙට ආපු කාරණා සම්පූර්ණ කරගෙන සංසාරයෙන් එතර යන්න. මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය. ඔබ සියලු දෙනාට උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් සද්ධර්ම දේශනාවේ පින්වන්ත දායකත්වයේ වෙනිවැල් ගොල්ල දංකන්ද රත්වට පදිංචි අශෝකා දිසානායක පින්වත් මහත්මිය උදිත රංගන කුමාරසිංහ මහත්මයා රුවන් චාමර කුමාරසිංහ මහත්මයා දොලාංජලි ශශිකලා කුමාරසිංහ මහත්මිය චාමනී නිරෝෂණී ලේලිවරියන් සහ රජිත බණ්ඩාර බෑණනුවන් ඇතුළු කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුන් විසින් උතුම් වූ වරමුණ 2020 ජූලි මාස 21 වෙනි දිනට එච්.ඩී. කුමාරසිංහ මහත්මයා පරලෝ සැපත් වී අවුරුදු 3ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංසාර සාගරයෙන් ඉතරටපත් වීමට එතුමන්ට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියන මහත් ප්‍රාර්ථනාවෙන් යුක්තව එතුමන් ඇතුළු පවුලේ මිය පරලෝ සැපත් සියලුම ඥාතීන්ටත් එච්.ඩී. රංහාමි පියතුමන් ඩී.එම්. මුතුබණ්ඩා පියතුමන් WG පුංචිමණිකා මෑණියන් එච්.ජී. ධනපාල සහෝදරයාණන් එච්.ජී. උපසේන සහෝදරයාණන් එච්.ජී. ජයවර්ධන සහෝදරයාණන් W.G. විජේවීර සහෝදරයාණන් යන සියලුම ඥාතිවර්ගය ඇතුළු සංසාරගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී සසර දුකින් අත මිදේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. අවසරයි දංකන්දේ ශ්‍රී නන්දනා රාම විහාරාධිපති ඥානදස්සේ මහා ස්වාමින් වහන්සේටත් 84 වැනි වියේ පසුවන WG හේන්මණිකේ මෑණියන්ටත් නේතිකී දුලංසා අමන්දා යන මිනිබිරියන්ටත් පැමිණ සිටින සද්ධර්ම ශ්‍රවණී කරන සියලුම දෙනාටමත් රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කරනවා බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරේ අවසරයි බෝධිසත්ව ගුණෝපේත ධර්ණාගම කුසලධම්ම මහා ස්වාමින් වහන්සේටත් බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේටත් සියලු බෞද්ධ කාර්ය මණ්ඩලයටත් සියලුම ධර්ම දේශකයාණන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ධර්ම දේශකයාණන් වහන්සේටද පින් පමුණවනවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කළ සියලු පින් මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් පූජනීය අවසරයි කෝරළයාගම සරණතිස්ස මගේ පින්නතුන් වහන්සේටත් මේ සියලෝම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි ඔබ සියලු දෙනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. දිව්‍ය රාජීන් බ්‍රහ්ම රාජීන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වේවා. ඊ타මික් මම් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මයේ පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු පින්වත්නි පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු සාදු සාදු සාදු පින්වත්නියත් සමගින් බෞද්ධහා නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබවිත ගෙනා මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්මශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාරී සත්‍යය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.